ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං Thank you.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 පදංකා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ुनाशनचुनसेनं नला සංඝවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබල ධාමී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සරණෝර ජේතවන මහා විහාරයේදී මහා සංඝ පිරිසක් අලකා ලදාන අරුණවතේ සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වෙන්නේ. මෙතන දෙකරන්න වගේන බුද්ධ අනුශාසනාවක්. අපේ යෝගාසන සාස්කාරයේ දාසක තුන් විටක් මේ දේශනාවේ කියවනවා. උපනිදවසාත බුද්ධ වන්දනා අවස්ථාවේදී මේ ගාථා කියනවා. ඒ තුළ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දාස කුණේතා බැගින් විශ්ව සංඝයා වහන්සේටදී වදාළ ආවාදය. ඒ ආවාදයට කියන සුගතෝ වාදය කියලා. ඒ සුගතෝ වාදය සමග මේ ගාථා දෙක අපේ සංඝ පිළිස සෑම දවසකම සජ්ජායනා කරන දාස කුණේතා. එතරම් අවශ්‍ය ගාථා දෙකක් මේ උපදේශාත්මක ගාථා දෙකක්. මේක තේරෙන්නේ මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයේ ආරම්භක ආරම්භක වීර්ය ප්‍රතිපත්ති ආරම්භ කෙරෙනවා. නිත්‍ය ඉදිරියටම ගමන් කරේවා දුනාතේ මත්නෝතේ නම් ප්‍රේත මායාවේ අසංකේය අප්‍රමේය ගණන් ඇතිනේ සේනාව පලවා හරිවා නලාකාරංග කුල්ලෝ පතවියෙන් කළ සංපතක් සුනේසුන කරන මත්ත හතේ ගුණින් මාර්ගේනව පලවා හරිවා යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ වේසති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන් බෞද්ධේ මේ බුදු සත්නෙහි අප්‍රමාද කෙරෙන සිටි දිනවලින් වීර්ය වඩන්නේ නම් පහාය ජාති සංසාරයන් ජාති ජරා මරණකින් ගහන වූ සංසාරයේ ගෙවන් කොට අත්හැර දම දුක්ඛ සංකම් පරිශේතේ දුක් කෙලවර කරන්නේ කියන එකයි ගාථාවේ මේ ගාථාවේ ඉතිහාසයත් කල්පති එකකට ඉස්සෙල් ලෝ පහළ වුණේ සිතේ සරුවඥන් වහන්සේ. සිතේ සරුවඥන් වහන්සේගේ අතර අග්‍රස්නාවඥන් වහන්සේගේ නම අභිභූ. ඉලක් ලක්ෂ සංඛ්‍යාත මහා සංඝ පිරිසක් සංසභා මණ්ඩපේ ධර්ම ශ්‍රවණයට සෝදානම් සිටිද්දී සිතේ සරුවඥන් වහන්සේ අභිභූරාතන් වහන්සේ සමග තැනින් රැඳින බවතරේ. බ්‍රහ්ම ලෝකේ කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම පිරිසක් සරුවක්යන් වහන්සේ පිළිගන්න එක්කාසු වුණා. එතෙන්දී අභිභු මහ රහතන් වහන්සේ දේදාන කළ අභිභු මේ බ්‍රහ්ම ත්‍රිපිටක ධර්ම දේශනාවක් කරන්නේ. අභිභු මහ රහතන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපතිව ප්‍රඥාවෙන් අගතන්පත් වූ අග්නස්ථාවකයන් වහන්සේ දැරි. සරුවක්ය දේශනාව Taman වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. ඇතම් බ්‍රහ්මයෝ හිතුවා ශාස්ත්‍රෝන් වහන්සේ ඉදිරිපිට ශ්‍රාවකයෙක් මොකටද බණ කියන්නේ ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ දාන කළ අදිරු වඩා සමයේ උපදවන හැටියට ධර්ම දේශනා කරන්නේ ඒ නාමයේ අභිඥාපාදක චතුර්ථ ඥානයේ සමයදී නානාවිද විස්මයජනක ප්‍රාතිහාරේ පාමින් සාපේ ලෝක ධාතුන්ට එක හදින් ඇද වෙත හරි කුමාරයන් වහන්සේ මේ ධාතාදික දේශනා කරනවා ධර්මයේ ගරුද වුණා විස්මිත වුණා ශ්‍රාවකයන් වහන්සේ නමක් මෙච්චර තේජව බල පරාක්‍රමණයට ගනි සාතුරු වාදේ කොකමනේ ආන්භා සම්පන්න දෝෂල බලවත් ප්‍රසාදයට පත් ඒලාවේ සරුවක්යන් වහන්සේද බ්‍රහ්මයන්ට දහම් දෙසන තැනකින් අදුකුමාරහතන් වහන්සේ සමග වැඩියා ධම් සභා මණ්ඩපයේට මඟු ඒ අවස්ථාවේදී ඇසසිතේ ලක්ෂ කෝටි සංඛ්‍යාත මහා සංඝයා අමතා ඇසුවා මම මේ ආකාරයට ඇහුණද? එහෙමයි ස්වාමීන් වහන්සේ පිළිවෙලට අපට ඇහුණා. එහෙනම් කියන්නේ ඒ සියලුම කවිතලේක කමින් මේ ගාථා දෙක සත්‍යයනා කරනවා. සරුණස්නාන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු මගේ ශ්‍රාවකයෝ අප්‍රමාදව සම්මත්‍රණය කළේ. එනවිට පිළිවෙලින් සාවධානව ධර්ම ශ්‍රවණය කළා දෙනවා කියලා ඒ දෙක මාතෘකාව කරගෙන ධර්ම දේශනාවක් ඇදුවා විශාල සංඝ ප්‍රේජා මඟපල නිවන් ආબોධ කළා මේ දේශනේ කවදාවත් සාධාරණයි එදා සිතේ තරුවක් යන වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි ඒක ගැළපුණු සම්මෙදී දේශනා කෙරෙන්නේ ඇති මට බුදුසසුනේ දේශනා කරන්න ඇති. මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර ආවර්ජනා කළ යුතු මෙනෙහි කළ යුතු ගාථා දෙකක් මේ අරණවතී සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙකක්, සීලයක් අදිටක්, භාවනාවක් කරටක් කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියේ යෙදෙන ආරම්භ දාස වීර්යය, නික්කම දාස වීර්යය, පරාක්‍රම දාස වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් යෙදෙන්නට ඕනේ. තින්කලා පටන් ගැනීම ආරම්භ ධාතු වීර්යෙන් කෙරේ. තින්කලා දිගට කරගෙන යන්නේ යුත්තම ධාතු වීර්යය. තින්කලේ මාර්ගයන් මැද පවත්වාගෙන අප්‍රත්‍යක්ෂ ධෛර්යයෙන් නියම බලාපොරොත්තු ඉෂ්ට නැතුරුම ගෙන යන්නේ අරාක්‍රම ධාතු වීර්යය. අපේ මහා බෝසතාණන් මගේ අතර යන්න යම් නැතම් පවක් අපිට දානේ දානේ දානේ ලබා ගන්න පිළිස වැඩි වුණා සංඝට දාසෙන් දාස වැඩි වැඩි දුනෝල පැහැදුවා එක දාස කියන ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් යකියම් වෙනවා හැමදේම අඳුම් පැනඳුම් එළ මුදල් බත බුලත් මේ වලවා ගන්න ඒ අතර එක දාසක් සම්මිලක්ම නිරෝධ සමාපත්තියෙන් රැඳී සිටේ බුදුරජාණන් වහන්සේ නම දෙයෙන් දැනුවා අද උදේ වගේ ධාලයක් රැඳෙතුන් දැවෙන්නේ කොතනින්ද කියලා. මොන යාමුකේ මේ මනෝනින් බැලුවාම තේන්නේ මේ දානතාවල. එනිසා දානයක් ආහාරයක් සූදානම්. උනාසේ පාත්‍ර ජීවන තරව ඉතිං වැඩියගේ දානතාවලම් කිරියේ විතරයි. එනකෙක් මානියන් ඉල්ල මුතින් ඉන්න ගහලා ඉතාලි පාගමනින් ආවා ඒ මුදාවේ මේ වතවල් දී කුත්‍රයා කල්පනා කළා. දාන වරද්දන්න ඕනේ. දාන වැරද්දුවොත් මුල්වහන්සේ දෙවියන් පාන. එතකොට මහාගණයා ධම්මිකම් පිළිවෙලෙන් කියලා මදායි. වාසයේ අද පරිනිර්වාණය කරන්න ඕනේ කියලා විශාල කියනකරුවක් ලැබුවා. අපේ බුදුරජාණන් වහන්සේට දානකාලාට අතර මහ මුදලෙන් විශාල මුදලක් තිබුණේ 60000 දිනපාල මහ කියනකරුවක් ලැබුවා. සත්‍යය. දානේ ගන්නාපු දාසනය යදෝ වීතියෙන් සම්පාරණයෙන් කෑගහන්න ගත්තා. නමුත් උදාරාධාරණේ මහා බෝධිසත්වයන් වහන්සේ එකාතකින් තේර පායාස දාන පාත්‍රයක එකාතකින් හැන්දක් අරගෙන ආරාමේ ඉනියඟුර ළඟට. කල්පනා කළා මෙතන ඉබේ ඉනියඟුර වඩාම බෑන්නේ දම්පින්කම් කරනවාට බාධා කරන යන්නේ මාන පාපුල දෙරි කෙනෙක් වෙන්න දෙන්නේ මමත් දැක්කේ. කවුරුන්ගේ යෝතනසාමද තේනවා කියලා අහකට බැලුවා. අහකේ දිලිච දිලිචේ දිලිච වසවර්ගයේ පුත්‍රයා. අසව සමුන්නාන්තේ කවුද? මම වසවර්ගයේ පුත්‍රයා. මේ කියන්නේ සමුන්නාන්තේ කොහොමද? කාර ආර්ය පිළිසෙද දානේ වළක්වා. ඒ වස්තාවේ මහත් දාන අනිත්‍යානේ අභියෝගයක් කළ වසවර්ගයේ පුත්‍රයා උඩගෙන එක්කෙනෙක් නෙමෙයි සියයන් දාහක්තාවක් මගේ දානේ වළක්වන්න බැරිව බැරි බලන්න. ඒ විදිහට අභියෝගයක් කරලා තමන් වහන්සේ සත්‍යඥාවක් කළා. මම කුඩා කලකට පස්පරෙන් දසාක්ෂරෙන් වැළකුණා සත්‍යයි. නිතිපන්තිල් පොයා දෙසේ රැක්කා සත්‍යයි. මාගේ උපස්ථාන කරන කල බව සත්‍යයි. එවැගේම තව සම්පන්න ඔබට ලෝකෙ උත්සම් කළ බව සංජයයි. ලොව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩ සිටියා සත්‍යයි. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මෙසේ දාන විපාලනයේ පිළිෙන්න ඉතාලේ පරිත්‍යාගයේ කන්ද දෙන්නක් ප්‍රතිග්‍රහ ස්වාමීනි ලෝක පිළිකටක් උත්තරයන් වහන්සේ මා මේ ගිනිඅඟුරු වල මැදට පැනගෙන එනවා මගේ පා උඩු කුරුවේ හිත යටි කුරුවේ මා ගිනිඅඟුරු වල මැද්දේ දැනෙන්න පුළුවන් ඒ අතරත උත්තරයන් වහන්සේ මගේ අතේ තියෙන දානය පිළිගන්න තේකවා කියලා ආරාධනා කළා. ධම්මෝහේ රබ්බේ ධම්මචාරින් කියන උතුම් බුදුබණ පදයේ සනාත වෙන තැන සමාන කරන ධර්මයේ සමාත පිළිපෙ වෙන ඇති. මතුවනාලේදී උපන් මොහොතේදී පවා බුදුවීමෙන් පසුව තබන පියවරක් ගානේ පවා නෙළුම්බල් දෙතෙන් දෙතර සුදුසු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍යයක් ඇති මේ මහෝත්තමයන් වහන්සේට මතුවනාගතයේ නෙළුම් මා සිටෙන පිටනේ පිළිපතව පිළිගන්නා දාට සාධකයක් වශයෙන් මේ මහා ගිනි වල වැන්නේ ලතරෝදයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණානේ නෙළුම් මලකට වැඩෙන්නගෙන අස්වන ප්‍රීතියෙන් දින දින සියාවෙන් දානේ පූජා කළා මා මේ පුත්‍රයා ලැජ්ජා වෙලා කලගියේ මාර්ගී පුත්‍රයාට දැනුණා මේ නෙළුම් වල මතුවීම වළක්වන්නේ ධර්ම ඡේදයට පුණ්‍ය ඡේදයට මෙහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෙවෙන දේශනා කරලා ඉලමහත් කරවන පිට බලාපිටින්නේ අහකට පෙරණගේ වැඩම කරනවා වදාලා. සත්‍යයේ දනෝදාසක් දෙන මහත්මින් උල්වරාම දෙමින් සාදුකාර දුන්නා. ආභෝධිසත්යන් වහන්සේ නෙළුම් වල උඩ හිටගෙන දෙවියන්ට ලෝකයට පින් අනුමෝදන් කළා. සත්පුරුෂයෙකි. සාතිංකම් කරන්න කියන වෙත්වා. ඉවිලොතකාමා ගිනියම් කරුවාන රජයට පැන්න. මා ඉස්සේ ධර්මයේ මාට දේතුණ. මේ වාගේ හැමදෙනාම ධර්මයේ ඇතුළත්වා. ජීවිත පරිත්‍යාගයෙන් මා මේ සිද්ධ කළ උතුම් කුසලයේ සෑම දෙනා අනුමෝදන් වෙත්වා. මේ කුසලානුභාවයේ ගිනියම් කරුවාන බැස්යෙන් නිරුම් මලක් කුලේ දෙන දානය පූජා කළා වගේ එකොළොස් මහා ගින්න බින්දන ලෝක ධාතේ ලෝතුරා බුදේලා දිනයාලට අමාමහ නිවාසය කරදා දෙන්න බුදුබව ලැබේවා. ඔබ සෑම දිනකට සතු භෝජනයෙන් නිවාසවත් වේවා කියලා සතුටින් බුදුනා. මේ වාමික જાතියක් නෙමෙයි. සාපලව සම්පාදන අවස්ථාවක්. ඉනි ඉවල යයි වස්තවල දෙවියන්ලා සාදුකාර දෙමලා. එවාගේ මේරු මන්දිරාදී පර්වත දෙවුල්වල දානාදී පාරමී පුරන්න සමර්ථ වුණේ මෙන්න මේ ආරම්භ ධාතු වීර්ය, එක්කම ධාතු වීර්ය, පරාක්‍රම ධාතු වීර්ය යුතුව දානාමි බෝධි සම්භාර කෙරූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. එක්දා ඒ සම්බුද්ධ ශාසනයේ අවතීර්ණ වෙනයි ඊටදී තම ගෞරවයෙන් මේ වාගේ ජම්පින්ග් අප් කරන්නේ. දාදාගේ සලකා ගන්නට ඕනේ. අද අපි මේ දන් දෙන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මේ පරිදි වෙන්නේ මේ උපසම්පදා වන්නේ මේ සංගරණය උපස්ථාන කරන්නේ සංසාර පවත්වන්නේ හැම ආගමිකම සිද්ධාකම කරන්නේ අබුද්ධ සාසනයේ නෙමෙයි සර්වඥ සම්මා සම්බුද්ධ සාසනයයි අරියත් සම්්‍යක් සම්බුද්ධ විද්‍යා ධර්ම සම්පන්න සුගත ලෝක වේදු අනුත්තර පුරුෂ ධම්ම සාරතේ දෙවි මිනිසුන් සාත්‍රෝ බුද්ධ භාග්‍යවත් කියන නවරහදී බුදුගුණ ඇතේ සර්වඥ සම්මා සම්බුද්ධ සාගතයයි එනිසා ඒ මේ සම්බුද්ධ ශාසනය කළ සෑම කුසලයක්ම තාත් බව පසේ බුදු බව රෝතුනා බුදු බව දක්වාම අපට උපනිශ්‍රේ වේවා. එවැනිම දසබල ඥානයෙන් සමන්නාගත් සරුවක් ශාසනයකයේ මේ තුන් කුසල කරා. සතුරු වෛදාරත්‍ය ඥාන ඇතේ සරුවක් ශාසනයකයේ මේ උතුම් කුසල සිද්ධ කරන්නේ. සතර පරිසම්මිදා ඥාන ඇති බුද්ධ ශාසනයකයේ මේ කුසල සිද්ධ කරගන්නේ. ඒකට බුද්ධ ඥාන ඇති සර්වඥ සාධනයකයි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. සෝනස මහා ඥාන ඇති සර්වඥ සාධනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. අස්ථාන සාමේනික බුද්ධ ගුණ ඇති සර්වඥ සාධනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. සත්‍යන්තා ඥාන ඇති සරුවක් මෙතාවලේ ගායේ මේ පාරමී පුරාගෙන යන සත්‍යන්තා ඥාන ඇති සරුවක් මෙතාවලේ ගායේ මේ පාරමී පුරාගෙන යන සත්‍යදාන ඥාන ඇති සරුවක් මෙතාවලේ ගායේ මේ පාරමී පුරාගෙන යන දෙකේ මහා පුරුෂ ලක්ෂණාසු අනුයන්තර ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා ලංකාර අතීත අස්ස ප්‍රභා ඕම රෝම ධාතු ප්‍රභා දස්සා ධාතු ප්‍රභා සවණං කල බුදුරජාණන් වහන්සේලාට ඇතිසේ දේ සම්පත්‍යයට ඇති සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය කයි මේ අපි පාරමී පුරාගෙන යන්නේ. ඊළඟ සීල ස්කන්ධයෙන් සමාධි ස්කන්ධයෙන් ප්‍රඥා ස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් අග්‍ර ප්‍රාප්ත වූ සරුවක් ශාසනය කයි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. ඒ වගේම සාරේ පුත්‍ර මහා මාර්ගඥානය අග්‍රස්ථානක දෙන ලංකාදීපේ බුදුසසුන කායේ මේ පාරමී පුරාගෙන යයි. තේම උත්තරවන්නාරහත් මෙහෙණින් වහන්සේලා දැනති අග්‍රස්ථානිකාවන් ආදීපේ බුදුසසුන කායේ මේ පාරමී පුරාගෙන යයි. සතර සතිපට්ඨාන සම්ය ප්‍රධාන සතර ඉරිදීපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බුද්ධංග ආයතයක මාර්ග කියන සත්‍ය බෝධි පාප ධර්ම මණ්ඩලයක් ඇති සම්බුද්ධ සාධනයේ මේ පාරමී පුරාගෙන යයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච සමුප්පාද සූවිති ප්‍රත්‍යාදී මේ ගාම්භීර ධර්ම දේශනාවේ බුද්ධ ශාසනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. එවාගේම සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටක ආකාරගත සුවාස උදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ ශාසනයකයි අපි මේ පාරමී පුරාගෙන යන්නේ. මේ ආදී වශයෙන් අනේක ආකාරයෙන් සිතන සිතන වාරයක් වාසාව අර ආරම්භ දාස වීර්යයෙන් උසල් පටන් ගැනීමත් නික්කම දාස වීර්යයෙන් දිගට පවත්වාගෙන යාමත් පරාක්‍රම දාස වීර්යයෙන් ඒ උත්තරීතර අතිමත් ආර්ථයෙන් මුදුන් පමුණවා ගන්නා තුරු මේ උතුම් කුසල් දියුණු පවුණු කර ගැනීමට සාක්ෂේ බලේ කාන්තේ මත වර්ධනය වෙනවා එක්තරා පිටුපුත්‍රයේ කුසාල සම්පත්තට දෙකසොත්‍රේ තමා විකම සෝරාට තම සම්පත් බාර දීලා බුද සාසනයට යොණ. කිස්ස කියන ගමේ වනාන්තරගත වෙලා භාවනා වඩමින් ඉඳලා. සෑහෙන කාලයක් ගත වුණා. එමනම් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා පොරු පන්තියේ කල්ලක් ගේලා අර අනිත්‍යක සිත් ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කළා. පොරු පන්තියේ නියාමයේ උත්තරයන් වහන්සේ ප්‍රයාග එහෙල වට කරගත්තා. ඒ වනාන්තරේ එකනාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නේද මොකද උපාසකරුනි. ඔබ ආසේ මරන්නයි ආවේ. ඉන්න තුනේ අද ඒක රැයක් මාට අවසර දෙන්න. අද ඒක රැයක් අවසර දෙන්න මා නොබරා. ඔබට තව රහත් දැනන්නේ. ඉතින් ඔරුණිව කමුණාට පහලා ගියොත් තාම යන්න දෙන්න තාම යන්න නැති බාට මං අත දෙන්නම්. වාඩි වුණා කම්මං කරේ එන වාඩිලා ලොකු මුස්සන්න බැරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලවා දෙකට දාගෙන කලවයට කඩාගන්න. ඒවා දැම්මත් අනේ යන්නේ නැති බව උගලට පිළිගන්න පුළුවන් නේද? ඒ අත්ත පැත්තකට දාගෙන ගොඩක් දාගන්න ඉතිය. මේ උදාන අධිෂ්ඨානයේ සිට ස්වාමීන් වහන්සේ කකුල් දෙක කඩාගෙන වැඩුවා භාවනා. අලංකාර වෙනකොට උන්වහන්සේ කවුරුද නැත මහා රහත් ආරයට පස්සේ ආචාර්යයන් නේද? මේ කාල මහිමයක්ද බුදු සසුනේ මහිමයයි තනං සගේයෝ කන අංග හේතු අංගං සගේ ජීවිතං රක්ඛමානෝ අංගං තනං නිස්සේවිතං චාපි ධම්මං සගේන රෝධං මනස්තරන්තෝ ඇතැම් කෙනෙක් ඕනි ගණන් ධනෙ දෙනවා ශරීර අවයව දැක ගන්න සමාන නවීන අවයවයක් තරිනවා ජීවිතය රැක ගන්න. ධර්මයේ දී කරන්න බුද්ධ ධාර්මයේ දී ධනය ශරීර අවයවය ජීවිතය සියල්ල මතක දාලා ධර්මයේ වෙනුවෙන් ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරනවා. මෙන්න මේ විදිහට අපේ බුදු සසුනේ ආරම්භ ධාතු පරක්කම ධාතු විය නිකම ධාතු පරක්කම ධාතු වියෙන් ප්‍රතිපාදනාගෙන තියෙනවා. එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේ නමක් ඒ කිසිදී දුර්භික්ෂ කාලයේදී උන්වහන්සේ දානේ නැතුව දින හතක් පාගමනින් වැඩිය. දුර්භික්ෂ කාලයක්. ඉතින් මේ දින හතේම निराහාරව ඔය හරි මිනිස්යන් වාසය කරන තැන සෑහගෙන යනකොට ගමන් ආපිට ආසන්නල අමදාන් මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැඩ. එතනින් ගියා එක්තරා සදාවත් උපාසක මහත්මයෙක් දැක්කා ස්වාමීන් වහන්සේ වැටිලා ඉන්නේ. අලගානම තියෙනවා ඉතිලා වැටිච්ච ගෙඩි. නමුත් නොපිළිගත් ගම ආපිතාසන්නව අලගාන්වල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැටුණා. එතනින් ගියා එක්තරා සදාවත් උපාසක මහත්මයෙක්. දැක්කා ස්වාමීන් වහන්සේ වැටිලා ඉන්නේ. අලගානම තියෙනවා ඉතිලා වැටිච්ච ගෙඩි. නමුත් නොපිළිගත්නේ අකපදරෙන් අත දික් කරලා ගත්තේ නෑ දෙවියන් මේ ස්වාමීන් වහන්සේ. උගාදර තියෙන ආහාර නැති අහේනේ. ඒ උපාදකතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකම් කියලා පෙරලා ස්වාමීන් වහන්සේට දෙව්වා. ඕලා ස්වාමීන් වහන්සේ දීය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කල්පගත්තා. තමන් ඉන්න තැනට එක්කාසු කරන දේල සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අගතන් දින අපෙන් පස්වතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකම් කියලා පෙරලා ස්වාමීන් වහන්සේට දෙව්වා. ඔවලා ස්වාමීන් වහන්සේ ජීයේ උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාටගත්තා. තමන් ඉන්න තැනකට එකාසු කරගෙන ගිහලා සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතන් කියලා අපගෙන් පස්සේ වැළඳ ආහාරයක් දැරේ. ඒ නෝනෙ දෙවියන්ට කල්පනා කළා. මා මේ කරදයාගෙන යන්නේ මගේ තාත්තා නෙවෙයි. මාම නෙවෙයි. අයියා නෙවෙයි. මල්ලි නෙවෙයි. ඥාති කෙනෙක් නෙවෙයි. දත්තන් කෙනෙක් නෙවෙයි. මේ පින්නතාවා කරට අරගෙන තියෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසය උනේ. මගේ సంతානයේ නෑන්නම්ගේ කරදෙකින් යන්න සීලයක් තියනවද? උපසම්පදා මාළගේ දක්වාම ආවර්ජනා කළා සීල සම්පත්තිය. පතලස්වා පොහොදාට උදාවන්නේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන රට ලාංඡනයක් කියලා කළා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එවැනි කැලලක් වන්නේ දුෂ්කර දුර්භාෂිත කරම්මත් එවත දෙලබෙල පත්තලා නේතුව සවිසුද්ධ වූ සීලස්කන්ධයක් ඇති බව මැනීමෙන් කෙලී ගියා. සීලේ නිමිත්තෙන් සිතේ මහත් සිතා ප්‍රීතියක් පහළුණා. ප්‍රීතියම ආවදිනාතුමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා. උපාසකතුමාගේ කරපිරදීම මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යයි නේද? දිනවතක් නිරාහාර මිදලා මේ තරම් අවස්ථාවකදී අරිහත්ත්වයට පත් වෙන තරම් හේතුනේ කුමක්ද බුද්ධ ශාසනය කියන්නේ මහණෙනි. මෙන්න මේක නිසා එවැනි බුද්ධ ශාසනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උසල් ස්වාමීන් වහන්සේ නමක් කැලෑවකදී හොරුන්දා වුණා. ඒ හොරුන් කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කමාරුගේ එපා මරන්න එපා. අයියටයි. එනම් ගහේ කියලා දානිමු කියලා ඉඳගෙන ගහේ කියලා දැන්දා. දැන්නා මුන්නාතේ කඩාගෙන යන තරම් පුළුවන්. නමුත් මේ උන්වහන්සේ කල්පනා කළා මේ පිළිවෙල අමු පිළිවෙල ගැටුව ආපත්‍යක් වෙනවා. කමක් නැහැ. මගේ ජීවිතයේ මම පරිත්‍යාග කරනවා. අනන්ත ජාතිවල දස්වලට බැඳීගෙන මැරිච්චාට අනන්තයි. අද මම සීලත් සංගයක් උඩයි මේ ඉන්නේ. ඉතින් හොරු යන්න ගියා. ලව් දෙන්නත් ඇතුණ මේ ලැබ පින්න වෙලාවෙවත් කඩාගෙන දෙන්නේ ස්වාමීන් වහන්සේ සීලය ආවර්ජන කරලා ඉන්නේ දැවි දැවීම සීලු කෙලස් දවා මහා රහත් භාවයටපත් වුණා මුදුමයි නේද මෙන්න මේ වාගේ බුදු සසුනේ ගායේ අදාද මේ උතුම් පාරමී පුරාගෙන යන ශ්‍රී ලංකාවේ සිටිය කරුණේ වාගේ චිත්ත ගුත්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ නම අවුරුදු 60ක් වෙන උපසම්පදායේ කවදාකවත් බමේකට වඩා ආදාර බාගන්නේ සාවන්තිත රජ කාලේ සක්විරවන්ත ආරාන්තේ රහිතුන අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕනේ දැක ගන්න ඕනේ. එතරම්ම සම්වරයි. මොකද උන්වහන්සේ වැඩ ඉන්නේ කුටියේ තියෙනවා සක්බුදුරයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමයේ දැක්වෙන විචිත්‍ර චිත්‍ර කර්මයකවත් දැකලා නැහැ. ගල්ලේනේ උඩ බාගලා නැහැ. ගල්ලේ ඉතනා නාගාක්කේ. නාගයේ මාති කුණා පෙති දෙමත වැටෙනකොට දැනගන්නවා ගහේ මල් පිටිලා කියලා. සාවඩ බලන්නේ. ඒකලා සම්වද දේවේම සතෝ සම්පජාන කාර්යයේ සාවනාය උත්තමී සාමන්තික රාජ්‍යෝ තුන් වාරයක් ආරාධනා එවුවා තිස්ස මහ රාජ්‍යයට වගේ. උදාකරන්නේ නැහැ. පස්සේ මාගම්පුර වාසයේ ඉරිගොන දරුවන් කිරිදෙන්නේ නැහැ වාස වන්නකම් කියලා කිරිදෙන්න දානක් කරනවා. දරුවන් ගැන අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ වැඩියට ඉඳ බාරා. දවස් හතයි ඉති. ඒ රාජ්‍යෝ තැල්ල වදිනවා දේවින් වහන්සේ වදිනවා. සුඛී හොතු මහරජාගේ වැඩ ගියන් පස්සේ විසුණු මහතලාන මොකද ස්වාමීන් වහන්සේ දේවින් වහන්සේ වෙනකම් මහරජාගේ හැබැයි මම මේ සත්‍යරෝධ දෙවිද කියලා මම දන්නේ මම දන්නවා වටින බව විතරයි. බලන්න. ඔය දේශ සංවර්ධයේ නාතේ සත්‍යරුවන්ගේ බලවත් ප්‍රසාදයේ දිනාගෙන දවස් 7කින් ආපහු වැඩියා. ඊට වැඩි ඉතින් කර්ම දෙලද? එදා කල්පනා කළා දින හතක් ජන සම්බාධන මැදේම අවිවේක ගත කළ අදවත් භාවනා කරන්න ඕනේ හොඳද කියලා සාත්‍රේ නැතිම් කාමේ සම්බම්මලුවට කොට දැක්කා එලි මහා සම්බම්මලුව එදා රාත්‍රියේ උන්වහන්සේ කෙරේ සිටේ පහන් සිටරි දේවතාවෝ ඇඟිලි ආලෝකයේ දැල්ුවා මේ සම්මන් මඩු. මේ දීර්ඝ කාලයක් 60 අවුරුද්දක් ධන භාවනා වඩමින් සිටියේ මේ උතුම් ස්වාමීන් වහන්සේ එදා රාත්‍රියේ නැතිනම් කාලයේදී වන දේවතාවෝ සාදු කාල දෙන්නේ මහා රහත් වහන්සේ පාත්‍රිකා. දර්වාපි බුද්ධ ශාස්ත්‍රයයි අපි පාරමිතා ඒ නිසා අපි සතුටු වන්නට ඕනේ. කල්ප කෝටි ගණනාව ඔතේ. නොදැදෙන. ඒ උතුම් බුද්ධ ශාසනයක් අපට ලැබුණා. ඒ ශාසනයේ ශ්‍රද්ධාව, සීලය, සත්‍යය යාමේ ප්‍රඥා ඇති කරගෙන දාන සීල භාවනාදී කාර්මී කුසල් පුරා ගන්න අපි සෑම දිනකට වාසනාව ලැබිලා තියෙනවා. අපට මේ ලැබී ඇති සාමන දායාදේ සාමන උරුමය මේ ලෝක වාසී සෑම සත්‍යයක ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එවාගෙම එදා සාතිලායන් වහන්සේ සරත්නෝර ජේතවන මහා විහාරයේදී දෙසූ මේ දේශනාවෙන් ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාව මගපර නිවන් සුව සාක්ෂාත් කරගත්තේ. සාතිලායන් වහන්සේ විශේෂ අසංකේය කල්ප ලක්ෂණය තුළ මේ ත්‍රිවිධවා වීර්ය වැඩමින් බෝධි සම්භාර පුරාගෙන වේ. එයින් අවුරුදු 2500 86කට ඉස්සර 86කට දින 20කට ඉස්සර වෙලා උදාහරණේ මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. උදාහරණේ බුදුබාට පත්වලා මාස දෙකක් ජීතනේ දසදහසක්වලට ඇතුළතේ සංසප්තවතුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනය සතරපත් අවුරුද්දක් වලට දහම් අමාරසවත් වූ සරත්වා එනම් සූරි සාතන්කේ කටකොටේ පරස්සක්යක් දෙන මගපල නිවන් සුව සාක්ෂාත් කරගත්තා තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනවන් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවියන් පැත ලෝකයාට හිතසු පිණිස ස්වාතු දාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිස්ථාන කළා අවුරුදු 5000ක් දැනතුරු මාර්ගඵල නිවන් සුව ලබන්නට නෛර්යානිකත්වයෙන් පවතිවා කියලා. අද ජීමාන සරුවඥන් වහන්සේ වශයෙන් අපට තියෙන ස්වාතු දාස ධර්මස්කන්ධය. ඒ තාක්ෂණායකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක සල මිනිපානක් නෙමෙයි යන්නතේ මෙයින් අවුරුදු 2542කට ඉස්සර වෙලා අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පොර වැදියා. සියලු සංස්කාර අනිත්‍යයි නේද? දාතන් වහන්සේලාද පිළිමුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමීන එතු ජනතාව දෝතියේ කර්මාරෝපෝ පරලෝකිය. වැඩි දිව්‍යාරස්ථාන දාඩිදාන උයන් කුණ මාලිගා සියල්ල නත්තා විදේ දුන්නා. ආපෘතේ රාමයේ පරිවෘතේ නිසාරවත් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලම දාන ආදී සෑම වස්තුවක්ම සෑමෙන් වීමෙන් ඇලීමෙන් පැළඳීමෙන් වදන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආස්භාව. ඒතැයි තේක නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් වාසාම ඇතිවන තෝයන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් එකට පෙළෙන බැවින් දුකයි. තම තමන් කැමසිතේ නොපවත් ආදරෙන් අසාර නිස්සාර දරින් අනාත්මයි. ශ්‍රී ලක්ෂණේ ත්‍යාගයේ සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි. දුකට හේතුන ප්‍රශ්නාව සමුදයාරි සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු කසේබුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමාමහ නිවන් වැඩියා. සතර දුක් තරණය කළ කෙලෙස් ඉනකතු නිවාසාන්ත නිවනේ තනසේ වදාළ සියලු බුදු පතේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනේ සමගල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපට මේ සිදු කරන කුසලානිසංස බලයෙන්ද මුළු ජීවිතේ පුරාද පෙර જાති જાතිනි දෙරස් කරගත් සියලු කුසලානිසංස බලයෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගන්න. දාස අතරින් ඡාතකට පෙර ආරම්භ කරන ලද අද ලංකාවේ අනාථ දිසා භාගයන්ගේ සාකා දෙලසුන් දීත ඇති ශ්‍රී කල්යා යෝගාත්ම සාර්ථා නැති මේ අකේතන් සතුන් වැඩ පිළිවෙලට ජීවේ ධෛර්ය දීම නිසායේ මේ තව විශාල පිරිසක් අධික ආශ්‍රය සිටින්නේ ඒ නිර්මාතෘවර අතිපූජනීය රාජකීය පඬිත කඩවැත් දේශේ දිනවන්තා බෙදාන මාහිමියන් වහන්සේ අද වැඩ ඉන්නවා ඒ මාහිමියන් වහන්සේට අප මේ කරන උදාර සාසන මෙහෙවරම පාරමී බාටපත් වේ. නිරෝගී සතබල ඇතු මින්සත් සතවංශ කාලයක් දීර්ඝාසී සම්පත් නිලමින් පාරමී පුරාගෙන මතුවනාවික ලෝතුරා බුදු බාහ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ කාලයේදී උදාර අධිෂ්ඨාන සතුන් වැඩ පිළිවෙල දියත් කළ අපගේ ආදාළ පූජනීය රාජකීය පඬිත මාතරිත්‍රි ඥානාරාම අභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ ප්‍රදාන අපගේ ආදාළ නිමලෝ ලොකු ස්වාමීන් වහන්සේ ගම්ියේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සභාපති සිටේ පූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී නිවුලාන්ත ස්වාමීන් වහන්සේ ආදී කොට ඇතේ සියලුම සංඝ මිත්‍රුන් වහන්සේලාට මේ කුසල පාරමී ධර්ම පාඩකම් දී මතු අනාගතයේ ලෝතුරා බුදු බව අත් වේවා කියලා අපි ගෞරවයෙන් දෙන්න එවැගේම අද මේසා විශාල පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනාගේම අභාවප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවරු බන්දි මිත්‍රාදී සියලු ඥාති පිරිසට මේ ගුණාර්ථන යෝගාර්ථන ආදී කතර තුනනම් ප්‍රදානයේ දිනුනෝ සලකාතවා අන්තිම වර සභාවයට පත් වූ සුමන කරුණාරත්න මහත්මයාගේ සත්පුරුෂ මණ්ඩලයේද මේ කුසල සම්භාරයත් ඒවා ඒ සෑම දෙනාටද සුගත සංඛාත සම්පත් දෙලවර සාන්ත අමාන අනිවන් සුවක් වේවා කියලා අපි කරුණාවෙන් පිටවෙමු. දින අතකල පෙර අපවත් දේවදාන නෛස්ථානය වූ 10ක් තරම් කාර්යයක් වැඩි සිටියේ ඉතේතේම අවුරුදු 48ක් මාදම් පෙරූ තාවත්ම සුතේතල දිග්ගාකාමී සංඝ පිටුන් වහන්සේ නමක් වෙලේ පූජ්‍ය අත්නගාරේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ලාභයත් සත්‍යී වාසයේ බෝධි සම්භාරණයෙන් සත්‍යී සතු භෝගයෙන් අමාම නිවන් සුවත් වේවා කියලා ගෞරවයෙන් ඉවත් කරමු මිදුලා රහතන් වහන්සේගේ කාලේ පටන් මෙතෙක් කල් බුදු සසුනට උරදී ලයිදී බුදු සසුනාවේ ලංකාව සිංහල ජනතාවක් බෞද්ධ ජනතාවක් ආරක්ෂා කොට තබා ආරක්ෂා වූ සාජරාජ මහාමාත්‍යාගේ සහිත ජන ප්‍රධානීන්ට නැත භාගයේදී බුදු සසුන වෙනුවෙන් ලක්දිව වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දීපිතු ශ්‍රී දාමදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිරු රණවිරුවන්ට ඔබේම යෝගාසන තාත්තාවට උරදී රැඳේ කටයුතු කර අභාව ප්‍රාප්ත ශීලම දායකකාරකා දේන්ද යෝගාසන තාත්තාවේ සතිල්වත් හරිත අපවාදී වදාළේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවය අත්වේ සෑම දිනකට සුගති සම්පත් කෙලවර සාංක අමාමහ නිවන් සුවක් වේවා කියලා අපි කරුණාවෙන් සිතමු. ශාසනාරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂක ඒකදේව සාමණේරගේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙතින් අනුමෝදන්ව සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා දේශයේ බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතු බෝධිවලින් අනිසාත නිවාසුවක් වේවා කියලා මෛත්‍රියෙන් පෙන්වන්න ඕනේ. ඒකවත් නදා සහිතවා සෑම සත්‍යයන්ට එන පූජන ස්ථානයේ පටන් අසල ගම් නගර ලංකාව සමදිව මේ සක්වල සියලු සක්වල දසදිසා වාසයේ සමර්ථ රෝග සත්‍යයට මෙතින් අත් වේවා. සියලු සත්ව සමකල්ලි සපිරිවරින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සර්වං සරණේත්වා නිවන් මඟ ගමන් කරේත්වා ආරිසත්‍ය බෝධෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු එසේම කෙනෙකුට සාධවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සගරවන සාධිවන්න සපගණඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ උතුම් දාන සීල භාවනා කුසලානිසංස බලෙන්ද බුද්ධාදී රත්නත්‍රය අනුභව බලෙන්ද දිවි රාජ මණ්ඩලයේ රකවරණින්ද කල්යාණ මිත්‍රයන් වේදා නිර්වාගයෙන් මේ පින්කම සංවිධානය කරගත්ත පූජ්‍ය දේවවල නිස්සානන්ද ස්වාමීන් වහන්සේගේ පවුලේ සෑම දින අතරට ආචාර්ය සුදත් දේකුර මහත්මයා සහ එවාගේම එම තනත් දේව කොට භාග්‍ය ආදී කොට ඇති පවලේ සෑම දිනක එවාගේම තියා කන්නාදාර මාතාව ඇතුළු මේ මූ පූර්ණ සහයෝගය දුන්න තීමා සෑම දිනකට ස්වාමී පාතකඩ නිලමේ නැතුතුමා නම් ප්‍රධාන දානෝ පත්තාරි සහභාගීව සෑම දිනකට ස්වාමීන් තුමා වඩුගේ මාතා චිත්‍ර ගුණවර්ධන මහත්මිය ආදී තේපන් දන්තල් පැවතු සෑම දිනකට ස්වාමීන් සීල ආකාරයෙන් වස්තිලෙත් පුරමින් සහයෝගය දුන්න සෑම දිනකට ඒකාමික මානවී දවල්පති ගුණසේකර නයිතුමා දින ගණනාවක් තිස්සේ මේ සමාජ ලබලා දින මහත්තර සහාය දෙමින් ඉන්න එතුමා ඇතුළු පවුලේ සැලට ස්වාමීන් රාගාවල් හේතන බලා දෑව දිනාට සතුටු මොහොනින් මේ කටයුතු වල සහයෝගය දෙන පින්වත් ලේන මහත්තයාට එවාගෙන හැමවිටම නිහතමානීය පුදුමාකාර සහයෝගයක් දෙන පින්වත් තේසීතේන මැතිතුමා ඇතුළු පවුලේ සැලට ස්වාමීන් විජේපාල මහත්මයාලාදී මේ සත්පුරුෂ මඬුල්ලට ස්වාමීන් වහන්සේගෙන් කෙරෙන තනකා මේ පරිදි උපසම්පදා වෙන සෑම දිනාලේ දයාබර දෙමෝපියන් ඥාති මිත්‍රාදීන් සහිත මේ පලාපලෙන් පැමිණි පින්වත් සෑම දිනාට සාදු ත්‍යාගයෙන් භාවනාවත් සමතත් අද දවසේදී සංඝ රත්නයේ ගමන් පාදුකන් සැලසෙමින් රථ වාහනය දෙන සෑම දිනකට එවාගෙම ඒ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර කුසලානිසංස ප්‍රමේය රත්නත්‍රාණ ප්‍රාණෙන් එළවතින් ඇතේ සකලාන්තරාය සරෝපත්‍රය නිවාරණේ වේවා ආරක්ෂාවතද සාන්තේ සැලසේවා සතවත්තාදික කාල දීර්ඝව ලැබේවා සබන සිවරාගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා සමත ලැබේවා සජතන සතුරු ගිනි ජලවත් ශේත අවියාවදාන වේපතක් ගියක් නැති ගැනීමක් ඒ නිසින් වත්නමලේ සරුවාරක්තාව සැලසීමක් කායික වේදාදියක් නැවේ කායික මානසික තනතිල්ලේ පාරමේ ගුණ දිනේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා ඒකතේල උපෝසත තේල සිවගම දේරණ සතර සංග්‍රහවතු දස පාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගෙන් තවතවත් ජනප්‍රිය වේවා ගුණයෙන් වලින් ධනයෙන් දාන්නේ යසයිස්වරෙන් සැප සම්පතෙන් ආවිවර්ණ සපබල ප්‍රඥාවෙන් පෙරපස දෙලන සඳක් මෙන් දිනු වේවා චිකමේ රෝණකින් කල්පලෝකයෙන් භද්‍රගතයෙන් චතුපතෝ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාතේ මුදුන්පත් වේවා සියවත් කල කතරක්නාර අපරාධිත උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලම දිනුවා කල්ල සුගතිය අසාන්ත නිවන පිණිස සාතකරවන පෙරමුණේ සබාගෙන බුදු සසුනක් ආරක්ෂා කර ගනිමින් පාරමී පිරීමේ ශක්තිය බලයෙන් ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයෙන් පින්වත් සෑම දිනාට ලැබේවා සතර වචනාතුරු භාවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත්ජනෝ පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද අයිත මිතුරා හේවත සේවිකාවන් දෙක ඇතුව සුවසේ පාණමේ ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු සතේ බුදු මහරහතන් වහන්සේලා මේ සැලකේ කලින වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරා මුර්තභා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ විසම මේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනාට එකසේ වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමි ඥාතීන්ට දෙවියන්ට සීලසත්නට පිළිපෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාතයන්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාතයන්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාතයන්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ තත්තානුමෝදන්තු සම්බ සම්පත්ති චිත්තිනා ආපාතක්ඛාච දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආපාතක්ඛාච දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාර සමාගමෝ සබ්බං සමාගමෝ සූයාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාර සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉනා පුඤ්ඤ කම්මේන නාමේ නාම සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ධර්මාන් ශාස්ත්‍රාව පැවැත් වූ අද දේශිකානන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ